එතකොට මේ හේතු අනුව තමයි මේ සිත් වර්ග කරලා තියෙන්නේ. එහි සෝමනස්ස සහගත බව කියලා කිව්වේ සැප වේදනාව සහිත ඥානය සමග යෙදුණු මෙහෙවීමක් නැති කුසල් සිත වශයෙන් තමයි පළවෙනි සිත. මේ හිත ප්‍රබල මහා සිතක් මහා සාමාවචර මහා සිත් කියලා මේවට තියෙනවා විදර්ශනා ඥාන පවා සිද්ධ කරන්නේ මේ සිත් වලින් නිසා. එතකොට සෝමනස්ස සහගත භාවය කියලා කියන්නේ අපි යම් කිසි කෙනෙක් සතුටින් කුසලයක් කරනකොට ඇති වෙන ස්වභාවය. මෙතන සෝමනස්සය කියලා කිව්වේ වේදනාව. සෝමනස්ස වේදනාවට තමයි සෝමනස්ස භාවය කියලා කිව්වේ. එතකොට කෙනෙක් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම එහෙම නැත්නම් තුරුණුවන් අරමුණු කරගෙන වත්පිළිවෙත් කිරීම, සමහර අයට පින් පැමිණවීම, පින් අනුමෝදන් වීම, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා ආදී කුමන හෝ කටයුත්තක් කරනකොට මෙන්න මේ උපදින සිතක් තමයි මේ සෝමනස්ස සාගත ඥාන සංපයුක්ත අසංකාරික සිත කියලා කියන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඔබ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියලා. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට මෙහි දහම් කරුණු කෙනෙකුට හොඳට වැටහෙනවා ජීවිතයට ගැළපිලා තේරෙනවා අන්න ඔබට මේ අහනකොට පුදුමාකාර සතුටක් උපදිනවා. අන්නේ හිතේ ඇතිවන සතුටට තමයි මෙතන සෝමනස්ස භාවය කියලා කියවේ. එතකොට ඒ සෝමනස්ස භාවය. එතකොට ඒ සෝමනස්ස භාවය ඇතිවෙන්න හේතු හැටියට පෙන්නනවා කෙනෙක් ප්‍රතිසන්දි ලබන කොටත් සෝමනස්ස සහගත ප්‍රතිසන්දි සිතකින් නම් ඉපදිලා තියෙන්නේ. එහෙම ආයතත් මේ සෝමනස්ස සිත් වැඩිපුර උපදිනවා. මම මේ කියන්නේ සිතක් සෝමනස්ස වෙන්න හේතු වෙන හේතු සෝමනස්ස සිතකින් ප්‍රතිසන්දි ලබා තිබීම. ඊට අමතරව ශ්‍රද්ධාව බහුල බව. ඇතැම් අයට මේ තුරුණුවන් කෙරේ ඉතාමත් හොඳ වැඩි සද්ධාවක් තියෙනවා. ඒ නිසා පිනක් කරන්න ගියාම සංඝයා වහන්සේ නමක් දකිනකොට බුද්ධ රූපයක් හමුවට යනකොට පුදුමාකාර සතුටක් දැනෙනවා. සද්ධා බවල බව. ඒ වගේම පිරිසුදු සම්මාදිට්ඨි ඇත්තම් වීම. හොඳට ධර්මයේ අහලා ඒ කුසල් කරනකොට ඒ කුසලයේ වටිනාකම දන්න කෙනා. ඒ නිසා මෙයාට මේ මේ හිත සෝමනස්ස වෙනවා. ඒ වගේම කුසල කර්මයන්ගේ විපාකය පිළිබඳව කර්මය විපාකය පිළිබඳ හොඳට දන්න කෙනාටත් යම් අවස්ථාවක අපිගේ උදානයක් දෙන්න ලැබෙනවා. එහෙම නැත්නම් මගතොට යනකොට ස්වාමීන් වහන්සේනක් මුණ ගැහෙනවා. පිහිට වෙන්නකෝ බස් එකට ඔක්කො ගමන් පහසුවක් සලසා දෙනවා. එහෙම නැත්නම් දානයක් මොනවා හරි පූජා කරනවා. අන්න සුදුසු ප්‍රතිග්‍රාහකයක් ලැබුණාම එයාට අර මේ මට වටිනා කුසලයක් සිද්ධ කරගන්න ලැබුණේ. මේකේ විපාකේ තාමත් ශේෂ්ඨයි කියලා කර්මයේ විපාකයේ ගැන දන්න කෙනාට මේ විදියට සෝමනස්ස සිත් උපදිනවා. ඒ වගේම ඒ පින්කම් කරනකොට ඉෂ්ට අරමුණු හමු වීම ප්‍රියමනාප ප්‍රතිග්‍රාහකයන් ලැබෙනවා. ඒ වගේම ප්‍රියමනාප කල්යාණ මිත්‍රයෝ දන් දෙන්න හෝල් සිල් රකින්න ගියාම හොඳ ප්‍රියමනාප කල්යාණ මිත්‍රයන් හම්බෙනවා. එතකොටත් මේ හිත සෝමනස්ස වෙනවලු. මොකද්ද? ඉෂ්ට අරමුණු ලැබීම. ඊට අමතරව රෝග පීඩාදී උපද්‍රව බාධා වලින් තොරව වීම රෝග පීඩාදී බාධා වලින් තොර වීම ඒ කියන්නේ අපි දානයක් හෝ සිල් රකින්න ආදී යනකොට ඒවා අපිට හොඳට සතුටින් බාධාවකින් තොරව කරගන්න ලැබෙනවා නම් එතකොටත් මේ සෝමනස්ස සිත් උපදිනවලු ඉතින් ඒ සෝමනස්ස භාවය. ඊට පස්සේ ඥාන සංපයුක්ත භාවය. ඥාන සංපයුක්ත කියලා කියන්නේ ඒ කුසලයක් කරනකොට උදාහරණයක් වශයෙන් අපි මේ ධර්ම ශ්‍රවණයම කියන්නකො එහෙම නැත්නම් ධර්ම දේශනාව හෝ මේකත් මේ කුසල් සිතක් දැන් ඔබට මේ බණ අහනකොට උපදින්න පුළුවන් මේ හිත හැබැයි තව කෙනෙකුට උපදින්න පුළුවන් උපේක්ෂා සාගත සිතක් ඒ කියන්නේ බණ අහගෙන ඉන්න එක කුසල. නමුත් එයාට මේ දහම් කරුණු තේරෙන්නේ නැත්නම් ඒකේ සතුටක් නැහැ. ඔහි අහගෙන ඉන්නවා. අන්න එතන තියෙන උපේක්ෂා සහගත බව. කුසලයක් අකුසලයක් නෙවෙයි අහගෙන ඉන්න එකත් කුසල. නමුත් එයාට තේරිලා ජීවිතේට ගැළපිලා සතුටක් ඉපදිලා නැහැ. ඒ නිසා ඒක උපේක්ෂා. ඒ නිසා මේ බණ අහනකොට කෙනෙක් නුවණින් යුක්තව අහනවනම් එයාට කරුණු කාරණා තේරෙනවනම් අන්න එතන මේ ඥාණය කියලා කියන්නේ අන්න ඒකට සම්මා දිට්ඨියට. අරමුණේ යථාර්ථය දැනගෙන ඒ කුසලයන් කිරීම. ඒකම පෙන්වනවා මේ ඥානය කියනකොට තව විදිහකින් මේකට සම්මාදිට්ඨිය ප්‍රඥාව අමෝහය ධම්මවිජේ සම්බොජ්ජංගය ආදී වශයෙන් නොයෙකුත් නම් මේ ඥානය කියන මේ වචනයටම දෙනවා. බුදුරජාණන් වහන්සේ චත්තාරීසක කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ ඒකේ පෙන්නනවා සම්මාදිට්ඨින් පහම්බික්කවේ ද්වයන් වදාමි කියලා. මහණෙනි සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා. සාසවා පුණ්‍යභාගියා උපදිවේපක්කා ආශ්‍රව සහිත පින්පක්ෂේ වැටෙන සම්මාදිට්ඨියක් තියෙනවා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ආර්ය වූ අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගය අනුව ගියපු සම්මාදිට්ඨියක් තිය කියලා සම්මාදිට්ඨිය දෙවදෑරු කියලා පෙන්නන. එතකොට මේ ඥාණය මේ ඥාණය වර්ග දෙකකට ලක් කරන්න එකක් තමයි භවයේ සැප විපාක ගෙනැත් දෙමින් නැවතනයක උපද්දවන එහෙත් සුගතියේ. සුගතියේ උපද්දවන සැප විපාක දෙමින් සුගතියේ උපද්දවන සම්මාදිට්ඨියක් තියෙනවා දුගතියෙන් වළක්වලා. තව සම්මාදිට්ඨියක් තියෙනවා සුගති දුගති උප්පත්ති සියල්ලම වාරණය කරලා මුළු සංසාර දුකින්ම නිදහස් කරන සම්මාදිට්ඨියකුත් තියෙනවා. අන්න ඒකට තමයි කිව්වේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ආර්ය වූ අනාශ්‍රව කියන්නේ ආශ්‍රව රහිත වූ ලෝකෙන් ඈතර නුවණක් ඇති කරන සම්මාදිට්ඨිය. එතකොට මේ සිත් දෙකම ලෝකෝත්තර මාර්ගයේ අනුව ගියපු නුවණ සසර සැප විපාක ගෙනැද්දෙන නුවණක් කියන මේ දෙකම මේ ඥාන සම්පයුත්ත බව කියන එකට අදාළයි. එතකොට යම් කිසි කෙනෙක් පිනක් විපාකය අදහාගෙන මෙතන විශේෂයෙන් මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේදී කතා කරන්නේ කුසලයක් කරනකොට ඒ කුසලයේ පිළිබඳව කර්මීය විපාකයේ අදහනවා මේ ක්‍රියාව තුළින් මට අනාගතයේදී මං ප්‍රාර්ථනා කරන්නව ඉෂ්ට වූ විපාක ලබා දෙනවා කියලා ඇති කරගන්න විශ්වාසයට අපි කියනවා කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා. ඒක තමයි අර මිච්ඡාදිට්ඨියට විරුද්ධව ඇති දුන් දේ විපාකය ඇත පුද පුතේ විපාක ඇත මවට සැලකීමේ පියාට සැලකීමේ විපාක තියෙනවා. ඒ ක්‍රියාවන් තුළ තමන්ට අනාගතයේදී යහපත් විපාක ගෙනත් දෙනවා කියලා ඇති කරගන්න විශ්වාසය. අන්න ඒ අදහසින් යම් කිසි කෙනෙක් කුසලයක් කරනකොට අන්න ඒකට තමයි ඥාන සම්පයුක්ත බව කියලා කියන්නේ. දැන් එතන දැන් කම්මස්ස කතා සම්මාදිට්ඨියේදී ඇති වෙනස තමයි කෙනෙක් සත්පුද්ගල භාවයෙන් යුක්තව දාන ආදී පින්කම් කරනවා. ඔබ දන් දෙනකොට, බුද්ධ වන්දනා කරනකොට, වත්පිළිවෙත් කරනකොට ආදී මේ දේවල් සත්වපුද්ගල අදහසින් යුක්තව ඒකේ විපාක දැනගෙන සතුටු සිතින් කරන ඔබේ කුසලයක්. ඔබ ස්වාමීන් වහන්සේ නමකට පැන් ටිකක් පූජා කරනවා. හැබැයි මේ පෙන් පූජා කරන්නේ නිකම්ම නිකන් gedere ඉන්න අහල පහල කෙනෙකුට වතුර ටිකක් ඉල්ලනකොට දුන්නා වගේ නෙවෙයි. සීලය ගැන, ගුණය ගැන සලකාගෙන මේ කුසලය තුලින් මට ඉෂ්ට විපාක ලැබෙනවා කියලා විශ්වාසය තුලයි ඒ දෙන්නේ. ඒ නුවණ කොයි තරම්ද කියනවනම් ඇතැම් අය තමන්ගේ සියලු දේවල් අතහරින්න පවා පෙළඹෙනවා. ඒ සියලු දේවල් තමන්ගේ ධනය තමන්ගේ අංග ප්‍රත්‍ය ජීවිතය ආදී සියල්ලම අතහරින්න පවා හැකියාව තියෙනවා අන්න ඒ කර්මය විපාකයේ අදහන නුවණට ඒ ගාතාවක් තියෙනවා මේ පින්තුන මතකද දැන්න මොකද්ද මේ ධනං චජේ යෝපන අංග හේතු අංගං චජේ ජීවිත රක්ඛමා අංගන් ධනං ජීවිතං ചാපි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ කියන. අන්න අර ධර්මයේ දන්න කෙනා එතන ගාථාවේ කියන ධනං චජේ යෝපන අංග හේතු. ඒ කියන්නේ ඇතැම් අය තමන්ගේ අතපය අහිමි වෙනවා නම් ඒක බේරා ගන්න කියලා සියලු ධනය අතහරිනවා. ඉඩ කඩම් පවා උකස් තියලා විකුණලා හරි කමන්නේ තමන්ගේ අවයව විපතක් වෙන්න යන ඇහැ කනට හෝ අතපයකට අනතුරක් වෙනවා නම් ඒක බේර ගන්නවා ඒ වගේම අංගම් චජේ ජීවිත රකමාන ඉතින් මේ අතපය කැපුවේ නැත්තම් ඔබගේ ජීවිතය නැති වෙනවා කියලා වෛද්‍යවරයෙක් කිව්වොත් ජීවිතේ බේරා ගන්න අතපය උනත් කපලා ඒ විදිහට සමහර අය අතපය බේරගන්න ධනෙ අත්හරිනවා. ඇතැම් අය ජීවිතේ බේරගන්න අතපය අත්හරිනවලු. තව කෙනෙක් ඉන්නවලු අංගම් ධනම් ජීවිතං ඡාබි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ ධර්මීය සීකරණ කෙනා ධර්මීය තුල ඉන්න කෙනා ධනය අංග ජීවිත සියල්ලම අත්හරින්න සූදානම් ඉතින් අපේ මහා බෝසතාණන් වහන්සේලා ඒ වගේ බෝසත් පාරමී පුරනකොට දාන පාරමිතා පුරනකොට ධනය අංග ජීවිත සියල්ලම අත්හරින් පාරමීවර පිරු. ඒ අතර ඇතැම් අයත් ඉන්නවා සමහර අවිට ධනය වියදම් කරලා දන් දෙනවා මේ පින්වතුන් වගේ. සමහර අය තමන්ගේ වකුගඩු ඇස් ආදී මේවා දන් දෙනවා. ඒ කුසල හේතුන් ඇයි ඒකේ විපාකය තමන් දන්න නිසා අන්න ඒ වගේ විපාකය හොඳ හැටි දැනගෙන යම් කුසලයක් කරනවා නම් ඒක ප්‍රබල කුසලයක් මහත්ඵල මානසංස වන කුසලයක්. ඒ නිසා මේ කුසල් සිත් අටේ අපි කතා කරපු කුසල් සිත් අටේ ප්‍රබල වෙන්නේ කුසලය මෙන්න මේ කියන ඥාන සම්පයුක්ත බවන්න. ඒ නිසා අපි හැමෝම ධර්ම ශ්‍රවණය කිරීම කියන කුසල් සිත ඔබට උපදිනවා මේ වෙලාවේ. ඒක හැමෝටම උපදින්නේ අපි සලකාගමු මේ පළවෙනි හිත කියලා සෝමනස්ස සාගත ඥාන සංපයුක්ත අසංකාරික හිත කියලා හිතමුකෝ. හැබැයි ඔය හැමගේ නුවණ එක වගේ නැහැ. මේ ධර්මයේ තුල ඇතැම් අයට පුදුමාකාර විදියට අර ආත්ම දෘෂ්ටිය ගැලවිලා යනවා. තමන්ගේ මෝඩකම තේරෙන්න පටන් ගන්නවා. අන්න එතන ඥානය වැඩි. සමහර අයට ඒක තේරෙන්නේ නැහැ. එනිසා කවදාවත් එක වගේ හිත් දෙකක් මෙතන ඉන්න දෙන්නෙකුට ඔබ එක්කෙනෙකුට ඔබ දෙන්නෙකුට ඔබ දෙන්නේ නැහැ. එක සමාන සිත් දෙකක්. ඒ නිසා පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මේ ඥානය කියන එක වෙනස් වෙනවා. එනිසා මෙන්න මේ කියපු ධර්මය වැඩි වැඩියෙන් ශ්‍රවණය කර කර ධර්මඥානය කෙනෙක්ගේ තියෙනවනම් එයාගේ මේ හිත්වල ප්‍රබලතාවය වැඩි. ඇයි දහම් කරුණු හොඳට තේරෙනවා. ආත්ම දෘෂ්ටිය ගැලවිලා යනවා. අන්න ඒ විදිහට. ඉතින් ඒ නිසා අන්නේ කියපු ඥානය කියන එක මේ සිත් තුළ විශේෂයෙන්ම වැදගත්. ඒ නිසා තමයි ඒ පිළිබඳව මම ටිකක් කතා කරේ. එතකොට ඥාන සම්පයුක්ත බව කියලා කියන්නේ ඥානය සහිත ඥානය සමග යෙදුණු සිත කියලා කියන්නේ. මේ හිත සමග එකට සිත ඥානය සමග ඥානය සිත සමග යෙදලා තියෙනවා. මේ පින්වතුන්ට මම එක සැරයක් කතා කරා මේ සම්ප්‍රයුක්ත භාවයේ කියන එක හරියට කිරි වතුරයි වගේ මිශ්‍ර වෙලා තියෙන බව. ඒ විදිහට මේ ඥාන සම්පයුක්ත කියලා කියන්නේ හිත හා හිතේ උපදින ධර්ම සමග මේ ඥානය සංප්‍රයුක්තව යෙදලා තියෙනවා. එතකොට මේ ඥාන සංපයුක්ත සිත් හැමෝටම උපදින්නේ නැහැ. ඒ හිත් උපදින්න හේතු හැටියට පෙන්නනවා කෙනෙක් උපදී උපදිනකොටම ඥානය සහිත සිතකින් ඉපදිලා ඉන්නවා. ඒකට කියනවා ත්‍රි හේතුක මහා විපාක සිතකින් ප්‍රතිසන්දි ලබා තිබීම. මේ ඥාන සම්පයිසුත් ඇති වෙන්න හේතුව. ඊට පස්සේ සද්ධාදී ධර්මයන් මෝරා තිබීම. ඒ කියන්නේ සද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මයන් කෙනෙකුගේ හොඳට දියුණු වෙලා තියෙනවා නම් එයාට ඥාන සම්පයුත් සිත් ඇති වෙනවා. ඒ කියන්නේ පොඩි කුසලයක් කරත් සමහර විට ඔබ වන්දනාව කරනවා වෙන්න පුළුවන්. ඔබ පැන් ටිකක් පූජා කරනවා වෙන්න පුළුවන්. මුළු හිතින්ම සලකාගෙන සංඝ රත්නය කියලා මුළු හිතින්ම ගුණදෙන පැහැදීමෙන් යුක්තව ඒ ශ්‍රද්ධාවෙන්ම කෙනෙක් සුළු කුසලයේ පවා කරනවා. අන්න එයාගේ අර සද්ධාදී ඉන්ද්‍රියන් හොදට වැඩිලා තියෙනවා. එහෙම නැති කෙනා ඒක කරන්න එච්චර සලකාගෙන නැවෙන්නේ. මහා විශාල ධනයක් වියදම් කරලා සමහරු පින්කම් කරාට හැබැයි එයාගේ අර සද්ධා සති ප්‍රඥා ආදී ඒවල් හරියට යෙදිලා නැහැ. රටට ලෝකෙට පේන්න පින්කම් යෙදෙනවා. නමුත් ඒවා එච්චර බලවත් නැහැ. ඒ නිසා අන්න අර ඉන්ද්‍රිය ධර්මයන් කෙනෙකුගේ හොඳට මෝරලා තියෙනවා නම් එයාට මේ ඥාන සම්පයුත්ත සිත් උපදිනවා. ඒ වගේම යම් කෙනෙක් අකුසල් කෙරෙන් බොහෝ සෙයින් ඈත් වෙලා තියෙනවා. අකුසලයෙන් ඈත් වෙලා තියෙනවා. නිතර නිතර කුසල ධර්මයන් තුල නම් එයා ඉන්නේ. අන්න එයාටත් මේ ඥාන සම්පයුක්ත සිත් උපදිනවා. ඒ වගේම හැම මොහොතෙම සිහි නුවණින් වැඩ කටයුතු කිරීම. බොහෝ විට බණ භාවනා කරන හිත ප්‍රායෝගිකව සතිපට්ඨානිය තුළ සිහිය දියුණු කරගන්න උත්සාහවත් වෙන කෙනෙකුට බොහෝ සේ කුසලයක් කරනකොට ඒක ඉහළම මට්ටමින් කරගන්න ඥාන සංප්‍රයුක්ත මට්ටමින්. ඉතින් අන්න ඒ විදිහට නුවණ වැඩෙන කටයුතු තමන් කරනවා නම් සිහි නුවණින් යුක්තව නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීම බණ භාවනා කිරීම ප්‍රායෝගිකව සීනුවන දියුණු කරගන්න උත්සාහවත් වීම ආදී මේවා නිතර කරන කෙනාට මෙන්න මේ ඥාන සංපයුක්ත සිත් බොහෝ සෙයින් උපදිනවා. එතකොට ඊළඟට ඒ ඥාන සංපයුක්ත බව කියන එක ඔබට කතා කරේ. ඊළඟ තියෙන්නේ සසංකාරික අසංකාරික බව. ඒක අපි ඔය ඉස්සලත් කතා කරලා තියෙනවා. මේ කුසලයට සසංකාරික අසංකාරික කියලා කියන්නේ කෙනෙක් අනුස්සහය උත්සාහයකින් තොරව තමන්ට එකපාරම ඇති වෙන සිත් කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි ගේමු උදාහරණයක් වශයෙන් ඔබට අද පන්තිය තියෙනවා කියලා මතක් වෙනවා. ඒ පන්තිය තියෙනවා කියලා මතක් වෙනකොට තව කෙනෙකුට ඒ එකම යන්න වැඩක් හෝ කරන්න දෙයක් හෝ මොනහරි දෙයක් ජීවිතය තුළ යෙදිලා තියෙනවා. අන්න මේකත් එක්ක යා සෑහෙන හිතත් සමග ඔට්ටු වෙනවා. සමහර විට නොයන්න තීරණය කරනවා. ඊට පස්සේ තව කෙනෙක් ඔන්න තමන් එක්ක එකට පන්තියට එන කෙනෙක් එනවා. ඇවිල්ලා යන්න ඇත්ත අද යන්න හවල් විදිය වැඩේ නෑ නෑ මේ ගිය නැත්තම් අපිට ආපහු මේක අතහැරෙනවා අමාරුයි කියලා අරගෙන උත්සාහවත් කරනවා අන්න ඒ පාර එහෙම නැතුව තමන්ගේ හිතෙන් තව කෙනෙකුගේ හෝ තමන්ගේ හිත හෝ උත්සාහවත් කර නොගෙන ස්වභාවයෙන්ම හිත හටගන්නවා නම් ඒවට කියනවා මොන සිද්ද අසංකාරික සිත් සංකාර කියලා කියන්නේ හිතනවා කල්පනා කරනවා උත්සාහවත් වෙන අර්ථයට තමයි සසංකාරක කියලා කියන්නේ එහෙම උත්සාහයකින් තොරව උපදින සිත සසංකාර අසංකාරික එතකොට ඔන්නේ පළවෙනි සිත සෝමනස්ස සාගත කියලා කිව්වේ අපි සතුටු සිතින් ඥාන සම්පයුක්ත කියලා කිව්වේ නුවණින් යුක්තව අසංකාරික කිව්වේ උස්සායකින් තොරව දැන් එතන මට අර එක අතහැරුණා මේ ඥාන සම්පයුක්ත බව කියන එක මේ මම කිව්වේ මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය ගැන විතර. එතන මම කියවනේ අරියා අනාසවා ලෝකෝත්තර මාර්ගය අංගා කියලා. ආර්ය අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගය යනවා කියපු සම්මා දිට්ඨියක් තියෙනවා කියලා. අන්න එතන දැන් අපි උදාහරණයක් වශයෙන් ඔබ මොනහරි භාවනාවක යෙදෙනවා. අපි කියමු ධාතු කර්මස්ථානයේ හෝ පිළිකොල් භාවනාවගේ කර්මස්ථානයක් යෙදෙනවා. එතකොටත් උපදින්නේ මෙන්න මේ සිත්. මේ කාමාවචර කුසල් සිත් තමයි ඔබට මේ නිරන්තරයෙන් මේ භාවනා වාරයේ පුරාවට උපදින්නේ. වෙන සිත් ඉපදුනේ නැත්තම් එතකොට මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි සත්ව පුද්ගල භාවය නොයික්මවා පවතින. පුද්ගල භාවයෙන් යුක්තව තමයි කරන්නේ. නමුත් මේ ලෝකෝත්තර මාර්ගය අනුව කියපු සම්මාදිට්ඨියේදී වෙනස තමයි එයා අරමුණ දකින්නේ පුද්ගල භාවය ඉක්මවා ගියපු නුවණකින්. එයා ඇහැට මිනිස්සෙක් කියලා රැවටෙනකොට ඇහෙන් බලලා මිනිස්සෙක් කියලා දකිනකොට එතන ඇත්ත දකින්න උත්සාහවත් මෙතන තියෙන්නේ මේ කෙස්ලොම් නියදත් හම්මස් නහරාදී පඨවි ආපෝ තේජෝ ආයු රූප කොටස් ටිකක් නේද මේ ආහාරයෙන් හටගත්තු රූප කොටස් ටිකකට නේද මේ මිනිස්සයා කියලා රැවටුනේ කියලා අන්න අරමුණේ ඇත්ත බලනවා අන්න එතකොට උපදින්නෙත් එයාට මෙන්න මේ කියපු සෝමනස්සාගත ඥාන සම්පයුක්ත කුසල් සිත. ඒක කෙනෙක් උත්සාහවත් වෙලා ඇති කරගන්නවා. එතකොට ඒකට කියනවා සසංකාරිකයි කියලා. එයාට අරමුණ ගැටෙනකොටම භාවනාව පුරුදු කරපු කෙනාට එය ගැටෙනකොටම එයාට තේරෙනවා. ඒකට කියනවා අසංකාරිකයි කියලා. අන්න එතකොට මේ සත්ව පුද්ගල භාවය ඉක්මවලා එතන තියෙන යථාර්ථය දකින්න අරමුණු කරන්න උත්සාහවත් වෙනවා. එතනත් උපදින්නේ මේ හිත. නමුත් මේ හිත සසර යෑම පිණිස පවතින්නේ නැහැ. සසර ගෙවීම පිණිස, කර්මක් සේවීම පිණිස පවතින. හැබැයි අතන කර්ම සකස් වෙනවා. අකුසලේනොත් කර්ම සකස් වෙනවා, කුසලේනොත් වෙන්නේ කර්ම සකස් වෙනවා. වෙනස දෙකේම සසර යන්නේ අතන සුගතිය යනවා මෙතන දුගතිය යනවා. එච්චරයි. ඒකේ වෙනසක් නැහැ. හැබැයි සුගතියේ ගියත් ඒකත් ස්ථිර නැවත දුගතියට වැටෙනවා. ඒ නිසා තමයි අපි උත්සාහවත් වෙන්නේ ඒකෙන් මිදිලා ඒට එහා ගියපු සිත් උපදවා ගන්න. අන්න එතනදී තමයි අපිට කෙනෙක් බණිනකොට ශබ්ද ටිකක් ඔබේ කනට සෝත විඥාණයෙන් ගන්නේ. නමුත් අපි අහවලා බැන්නා දොස් කිව්වා කියලා අරමුණු කරනවා. අන්න එතකොට අකුසලය. තව කෙනෙක් හිතනවා එතන ආ ඉතින් මේ බැන්නේ මට මං කරපු වරදක් නිසා වෙන්න ඇති. ඒ නිසා මේකට මං තරහ ගන්න හොඳ නෑ කියලා හිතනවා. එතකොට කුසල. හැබැයි මේ දෙන්නම මට බැන්නා කියලා පුද්ගලභාවයෙන් ඇති කරගත්තේ මේකට තරහ ගන්න හොඳ නෑ කියලා ඒත් සත්ව පුද්ගලභාවය එකක් කුසල් එකක් අකුසල් තව කෙනෙක් හිතනවා ඒ බනිනවා කියන ලෝක සම්මුතිය සද්දයක් ඇහෙනකොට මෙතන බනිනවා හෝ බනින කෙනෙක් හෝ බැනුම් අහන කෙනෙක් නෑ බාහිර තියෙන්නේ නාම රූප ධර්මතාවය සතර මහා ධාතුවෙන් නිර්මාණය වෙච්ච රූපයක් තියෙනවා ඒ රූපයට බැසගත්තු නාම ධර්ම ටිකක් තියෙනවා. ඒ නිසා මේ තමා කියන සලකන රූපේ එතන තියෙන්නේ නාම රූප ධර්මයක්. බැනුම් අහන කෙනෙක් නැහැ. ශබ්දේ අරමුණු කරමින් හිතක් උපදිනවා. ඒක නොදන්නාකොට අවිද්‍යාව නිසා අපි විපරිත අදහස් ඇති කරගන්නවා ආවලා නින්දා කරා බැන්නා කියලා හිතෙන්න ඇති කරගන්න විපරිත සංකල්ප ටිකක් විතර කෙනෙක් පුද්ගලයෙක් මේ ධර්මයේ අනුව එහෙම කෙනෙක් මේ ඇතුළේවත් පිටවත් නැහැ අන්න ඒ විදිහට කෙනෙක් අරමුණ දකින්න උත්සාහවත් වෙනවා එයා ලෝකෝත්තර මාර්ගයේ අනුවය ලෝකෝත්තර මාර්ගයට ළඟා වෙන විදිහට දකින්න උත්සාහවත් වෙන කෙනෙක්. අන්න ඒ අති ප්‍රබලයි, ඊටාම ප්‍රබල සිත්. ඒ නිසා එබඳු සිත් භාවනාව තුළින් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි හැමෝම මේ භාවනාවෙන් හිස් නොවිය යුතුයි කියලා කියන්නේ. අපි හැමෝම අඩු ගානේ පැය භාගයක් පැයක්වත් දවසට භාවනාවක් කරන්න ඕනේ. මොකද ඒ තරම් මේ භාවනාව කියන එක වටිනවා කුමක් නිසාද අපි කරපු කුසල අකුසල කර්ම සියල්ලම සේ කරන්න පුළුවන්කම ඒ භාවනා ඥාණයට තියෙන නිසා හොඳයි එතකොට අපි කාමාවචර සිත් වල සිත් සියල්ලම පොදුවේ ඒ පොදු කරුණු ටික තමයි කතා කරේ සෝමනස්ස භාවය ඥාන සම්පයුත්ත භාවය හා සසංකාරික භාවය. එතකොට ඒකම තමයි සිත් තියෙන උපේක්ෂා සාගත බව, ඥාන විප්පයුත්ත බව, අසංකාර සසංකාරික බව කියලා වෙනසක් තියෙනවා. මම හිතන්නේ ඒවා ලොකුවට හැමෝටම ලොකු වෙනසක් නැහැ. එහෙම දීර්ඝව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එතනදී උපේක්ෂා සාගත බව කිව්වේ සතුටක් නැතුව කරන කුසල. සමහර වෙලට දැන් අපි මං කිව්වාගේ මේ බණ අහනකොට කෙනෙකුට කරුණු කාරණා තේරෙන්නේ නැත්තම් පොතක් බලනකොට කරුණු තේරෙන්නේ නැත්නම් උපේක්ෂා සාගත මදහත් වේදනා සිත් උපදින. ඒ වගේම සමහර විට කුඩා දරුවෝ අම්මලා තාත්තලා අරන් ගිහිල්ලා ඔය ස්වාමීන් වහන්සේලාට වන්දවනවා. චෛත්‍ය වලට බෝධි වලට මල් පූජා කරනවා. ඉතින් මෙයාලා කරනකොටත් මේ අන්නේ සිත් බොහෝ විට මේ උපේක්ෂා සාගත සිත් උපදිනවා ඊට අමතරේ කුඩා දරුවන්ට ඥාන විප්පයුක්ත සිත් උපදිනවා ඥානෙ නැතු අම්මගේ උපකාරයෙන් සමහරට වන්දවනවා හැබැයි යාට ඇති උනේ කුසල් සිතක් නමුත් ඥානය යෙදිලා නැහැ ඥානය යෙදිලා නැහැ ඒ නිසා ඥාන විප්‍රයුක්තයි. එතන ඥානයේ යෙදෙනවා කියලා කියන්නේ ඒ කරන ක්‍රියාව තුළ එක්කෝ අරමුණේ ඇත්ත දකින්න ඕනේ. එහෙම නැත්නම් කර්මය විපාකය විශ්වාස කරන නුවණ තියෙන්න ඔය දෙක යෙදුනොත් තමයි හිත ඥාන සම්පයුක්ත කියන්නේ. එහෙම නොයෙදුනොත් ඥාන විප්‍රයුක්තයි. එතකොට ඒ වගේ සිත් අපි බොහෝ විට ඇතම් දේවල් කරනකොට උපදිනවා. ඒ වගේම සමහර අයට මුලින් ඥාන සම්පයුක්ත සිත් උපදිලා පසුව ඥාන විප්‍රයුක්ත සිත් උපදින්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගේමු ඔබ මොනවා හරි දානයක් ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා දානයක් දෙනවා. මේ දෙන හැම අවස්ථාවේම මේ සිත් උපදිනවා නෙවෙයි. ඒ අතර වෙනත් ලෝභ මූල, දේශ මූල සිත් උපදින්න පුළුවන්. හැම වෙලාවෙම මේවා උපදිනවා කියලා කියන්න බෑ. නමුත් වැඩි ප්‍රමාණයක් උපදිනවා නම් ඒ නිසා එයාට ලැබෙන ආනිසංසය වැඩි. එතකොට ඒ විදිහට කෙනෙක් සතුටක් නැතුව මැදහත් භාවයෙන් යුක්තව පිනක් කරනකොට දානයක් දෙනකොට සමහර විට සමහර අය ඉතින් සිල් ගන්න ගිහිල්ලා ඉතින් අර පෝයට සිල් ගන්න තියනවා කියලා සිල් රෙදි පොරවන්න ගිහිල්ලා ඉතින් මේ බණ ටිකක් අහලා සිල් අරගෙන එනවා ඉතින් ඒකේ යාට සිල් ගත්තා කියලා ලොකු සතුටක් නෑ සමහර අය ඉතින් වයසට ගියපු නිසා පෝයට සිල් ගන්න ඕනි කියලා සීරිතක් වශයෙන් ගිහිල්ලා කරනවා ඉතින් එතන සතුටකුත් නෑ සමහරට ඥානයකුත් නෑ අන්න ඒ වගේ ඥාන විප්පයුත්ත ඒ වගේම උපේක්ෂා සහගත සිත් උපදින්න පුළුවන් ඒවා ඉතින් අපේ ජීවිතවලට සම්බන්ධ කරලා ඔබ තව තවත් තේරුම් ගන්න උත්සාහ දරන්න ඕන. එතකොට සසංකාරික අසංකාරික කියපු එකෙන් කෙනෙක් ඉතින් සිල් ගන්න, දන් දෙන්න, භාවනා කරන්න, තව කෙනෙකුගේ උත්සාහය කරලවලා උත්සාහයෙන් අරන් යනකොට එතන සසංකාරික වෙනවා. එච්චරයි වෙනස. මේක ලොකු ගැඹුරක් නෑ. නමුත් මේ වගේ ඉතින් ප්‍රභේද තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අනිසිත් සියල්ලම උපදින්නේ. එතන මුල් හතර සෝමනස්ස සහගතයි. හැම වෙලාවෙම මේ සිත් හතර උපදින්නේ සතුටින් යුක්තවමයි. සමහර අයට මේ සතුට තිබුණට ඥාණය නුවණ නැහැ. ඒ කරන්නේ සතුටින් තමයි. නමුත් එතන කර්මයේ විපාකයේ අදහන හෝ අරමුණේ ඇත්ත දකින නුවණ නැහැ. ඒක කුඩා දරුවන් හෝ ධර්මය නොදන්න අය ඒ වගේ සිත් උපදවා ගන්නවා ඉතින්. එතකොට ඒ විදිහට මුල් හතරේ ඥාන සම්පයුත්තව ඥාන විප්පයුත්තව උපදිනවා සසංකාරිකව අසංකාරිකව උපදිනවා. ඊළඟට පස්වෙනි හයවෙනි හත්වෙනි අටවෙනි සිත් ටික උපේක්ෂා සාගතයි. පහ හය අත අට. එතකොට ඒවත් අර විදිහට මදහත් වේදනාවෙන් යුක්තව ඥාන සම්පයුක්තව ලැබෙනවා ඥාන විප්‍රයුක්තවත් ලැබෙනවා සසංකාරිකවත් ලැබෙනවා අසංකාරිකවත් ලැබෙනවා ඉතින් එතකොට මේකේ සඳහන් වෙනවා සිත් පොදුවේ ගත්තාම ඥාන සම්පයුක්ත සිත්වල ඥාන විප්‍රයුක්ත සිත්වලට වඩා ඥාන සම්පයුක්ත සිත් ප්‍රබලයි එතකොට සාමාන්‍ය කුසල් සිතක් ගත්තොත් උපේක්ෂා සිත් වලට වඩා සෝමනස්ස සිත් ප්‍රබලයි කියලා මේ රේවකාණේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය කුසලයක් කරනකොට. එතන මේ විශේෂයක් තියෙනවා මේ සාමාන්‍ය කුසලයක් කරනකොට. කියන්නේ කෙනෙකුට මේ කුසලයක් කරනකොට ඒක සතුටින් කරන්න පුළුවන් නම් එතන ඒ කුසල් ප්‍රබල බවක් තියෙනවා. නමුත් විදර්ශනා පැත්තට වාගේ යනකොට මේ උපේක්ෂා සිත් තමයි ප්‍රබල. මොකද මේ සෝමනස්ස බව කියන එකේ ටිකක් තියෙනවා ලෝභයට බර බවක්. නේද? ලෝභයට බර බවක් තියෙනවා. ඒ නිසා අරමුණට ඇලෙන ස්වභාවය වැඩි. සමහරු දන් දෙනකොට ඒ වගේ අර ඒකේ විපාකයට ඇලිලා එහෙම දන් දෙනවා. ඉතින් එතකොට අර විපාක ශක්තිය අඩු වෙනවා. එහෙම නැතුව කෙනෙක් නිස්සරණ අධ්‍යාසයෙන් නිවනම පතාගෙන දන් දෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන් දෙනකොට ඒකයි කියන්නේ නිවනම අරමුණු කරගන්න කියලා. එතන එයාට අල්ලගන්න දෙයක් නැහැ. එහෙම නැතුව තව කෙනෙක් ඒකින් මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙනවා අපේක්ෂාව එතන යම් ප්‍රමාණයකට ලෝභය තියෙනවා ඒ නිසා ඒ සිත දුර්වලයි ඒ නිසා හිත දියුණු නැති අය කුසලයක් කරනකොට බොහෝ සෙයින් සෝමනස්ස සිත් බලවත් වෙනවා නමුත් හිත දියුණු වෙච්චි ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙච්චි භාවනාදී කුසලයන් කරනකොට උපේක්ෂා සිත්වල බලවත් බවක් තියෙනවා ඒ වගේම විශේෂයෙන් ගත්තාම දැන් රූපාවචර අරූපාවචර ධ්‍යාන ගත්තාම ඒ වගේ උපේක්ෂා සාගත සිත්මයි ප්‍රබල වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ විදිහට මේ සෝමනස්ස උපේක්ෂා සිත් පිළිබඳව පොදු කරුණු ඊට අමතරව සසංකාරික සංකාර සිත් වලින් අසංකාරික සිත් ප්‍රබලයි. ඔය ටික තමයි ඉතින් මේ කාමාවචර මහා කුසල් සිත් අටේ වෙනස. එතකොට මේකේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් විමසන්න මේ මම හිතන්නේ තේරෙන්න ඇති හැමෝටම. එතකොට තව මේකේ මතක් කරන්න තියෙන එකක් තමයි මෙතන මම මුලින් කතා කරන්නේ ත්‍රි හේතුක දි හේතුක කියලා. එතකොට මෙතන තියෙන සිත් වලින් අපි හතරක් ඥාන සම්පයුක්ත සිත් කියලා කියනවා. එතකොට යම් සිතක ඥානය නොවන යෙදුනොත් අනිවාර්යෙන් මේ හිතේ අලෝභය අද්වේෂය තියෙදෙනවාමයි එතකොට ඥානය යෙදෙන සිත් සියල්ලම ත්‍රි හේතුකයි. මෙතන ඥානය කියලා කිව්වේ අමෝහය සම්මාදිට්ඨිය කියන. එතකොට අමෝහය යෙදෙන සිත් සියල්ලම ත්‍රි හේතුකයි. ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ ඒ විප්‍රයුක්ත කියන්නේ අමෝහය නැමැති කුසල මූලය යෙදිලා නැහැ. ඒ නිසා ඒ හිත් දෙහේතුක දෙහේතුක සිත් එතකොට මෙතන ත්‍රි හේතුක සිත් කීයක් තියනවද? හතරයි ද්වි හේතුක සිත් හතරයි. ඒක හේතුක සිත් එකක්වත් නැහැ. එහෙම යෙදෙන්නේ නැහැ මේ කුසල පැත්තේ. ඔන්න ඕක තමයි ඊළඟට තියෙන වැදගත්කම අපි දැනගන්න ඒ සිත්වල. මෙතන ත්‍රි හේතුක සිත් තුන හතරක් තියෙනවා ද්වි හේතුක සිත් හතරක් තියෙනවා. එතකොට ඒ ත්‍රි හේතුක දි හේතුක වෙනස වෙන්නේ ඥානය යෙදීම හා නොයදීම කියන කාරණාව මත එච්චරයි. දැන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කාම සෝබන සිත් වලින් ත්‍රි හේතුක සිත් කෙතෙක්ද කියලා. එතකොට ඔබට ලියන්න පුළුවන් නේද? ඒක තමයි මෙතනදී බලාපොරොත්තු වෙන ඔබගේ වැටහීම කියලා. එතකොට දැන් මෙතන ත්‍රි හේතුක දි හේතුක කියලා නෑ. නමුත් ප්‍රශ්න අහනකොට එහෙම තමයි අහන්නේ. ත්‍රි හේතුක සිත් කීයක් තියෙනවද? ත්‍රි හේතුක සිත් කොතෙක් තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක ඔබට වැටහිලා තියෙන්න ඕනේ. හරි නේද? දැන් එහෙනම් කුසල් සිත් අට පිළිබඳව කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හොඳයි එහෙමනම් අපි හරි නේද? ගැටලුවක් නැහැ නේ කාටවත්. ඊළඟ ටික බොහොම ලේසි. ඒ සිත් ටිකම තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කාමාවචර විපාක සිත් අට පිළිබඳව. කුසල් සිත් අට කතා කරා. මහා විපාක සිත් අට. ඒ සිත් අට අර විදිහම තමයි. වෙනසක් නැහැ ඒ සිත් අට. නමුත් මේ සිත් අටේ වෙනස තමයි අපි මේ මුලින් කතා කරපු මේ කුසල ධර්මයන්ගේ බලයෙන් ඒ කුසල ශක්තියෙන් ලැබෙන සිත් කොටසක් තමයි මේ විපාක සිත් කියලා කියන්නේ. එතකොට මුලින් කතා කරපු සිත් අපි උත්සාහවත් වෙලා අපගේ ප්‍රඥාව නුවණ අනුවණකම මත ඇති කරගන්න සිත්. ඉබේ ඇති වෙනවා නෙවෙයි. අපි උත්සාහයෙන් ඇති කරගන්න සිත්. අකුසල් නම් පුරුද්දට ඇති වෙනවා. නමුත් මේවා අපි ඕමනාවෙන් උත්සාහ කරලා ඇති කරගන්න ඕනා තමයි අපි මුලින් කතා කරේ. ඒ විදිහට සිත් ඇති කරගත්තු කෙනාගේ සකස් වෙන කුසල කර්ම බලයෙන් අනාගතයේදී උපදින සිත් කොටසක් තියෙනවා විපාක සිත් කියලා. අන්න ඒ විපාක සිත් ටික තමයි කාමාවචර මහා විපාක සිත් කියලා කියන්නේ. එතකොට විපාක සිත් දෙකොටසක් තිබ්බා. එකක් අහේතුක විපාක සිත් අනිත් කොටස සහේතුක විපාක සිත්. දැන් මේ කතා කරන්නේ සහේතුක විපාක සිත්. එතකොට ඔබට මේ කාමාවචර සිත් 54 කතා කරලා ප්‍රශ්නයක් ඇහුවොත් කාමාවචර සහේතුක සිත් නම් කරන්න කියලා එතකොට ඒ සිත් ටික වෙන් කරලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද අහේතුක විපාකක් තියෙනවා සහේතුක විපාකක් තියෙනවා. එතකොට මේ විපාක මුලින් කතා කරපු අර අහේතුක විපාක ගත්තාම ඒවත් උපදවන්නේ කර්ම බලය. එතකොට ඒ අහේතුක කුසල ගොඩේ තිබුණා අහේතුක කුසල විපාකසිට අටක්. මතක ඇති අන්නේ අහේතුව කුසල විපාක සිත් අට උපදින්නෙත් මෙන්න මේ අපි කතා කරපු කාමාවචර මහා කුසල සිත් අටේ බලයේ තමයි උපදින්නේ එතකොට යම් කිසි කෙනෙක් මේ විදිහට කාමාවචර කුසල් කරලා තියෙන කෙනාට ඉෂ්ට වූ රූප දකින්න ලැබෙනවා ඉෂ්ට වූ ශබ්ද අහන්න ලැබෙනවා ඒ වගේම ඉෂ්ට මනාප ප්‍රිය වූ ගන්ධ රසයන් ස්පර්ශයන් අරමුණු ලැබෙන්නේ මෙන්න මේ කුසල බලයෙන්. සමහර අයගේ ජීවිතේ පුරාවට එහෙම මිය යනතුරු එයාට ඉෂ්ට වූ රූපාදී අරමුණු ලැබෙනවා. හොඳ ගෙවල් දොරවල් ප්‍රිය අම්මලා තාත්තලා සත්පුරුෂයෝ මුණ ගැහෙනවා. ඒ වගේම ප්‍රිය වචන කතා කරන අය කාම බීම, ඇඳුම් පැළඳුම්, ඉදුම් හිටුම් බොහෝම සැපසහගතව ලැබෙනවා. මේ සියල්ල ලැබෙන්න පින්වතුනි මෙන්න මේ මුලින් කතා කරපු කුසල් සිත් අටේ බලයෙන් තමයි. එතකොට මේ විපාක සිත් අට ප්‍රතිසන්දි වශයෙන්ුත් ලැබෙනවා ප්‍රවෘත්ති විපාක වශයෙන්ුත් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක කියලා කිව්වේ මරණාසන්න මොහොතේ අන්තිම අවස්ථාවේදී මුලින් කතා කරපු මේ කුසල් සිත් අටෙන් එකක් අවසාන මොහොතේ ඉදිරිපත් වුණොත් ඒ හිතට අනුරූපව තමයි ඔබට ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන්නේ. නේද? උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඔබගේ ජීවිතයේ අන්තිම මොහොතේදී ඔබ මේ සෝමනස්ස සාගත ඥාන සම්පයුත අසංකාරක කුසල් සිතක් උපදවාගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ අහපු බණක් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ නමකට මොන හරි පූජා කරපු දෙයක් ඕම නුවණින් තමන් උත්සාහයකින් තොරව ස්වභාවයෙන්ම කරා සතුටින් දැන් අන්නේ කුසල කර්මයක් ඔබ කරා මරණ ආසන්න මොහොතේ ඔන්න ඕක සිහි වෙනවා ඒ සිහි වෙනකොටම ඔබ ඒ කරපු කර්මය සිහි උනේ නැවත සිත් උපදවන්න ඔබේ ඒ ජීවිතේ ඉඩ අවකාශ නැත්තම් අවසාන හිත ඔබට ඉපදුනේ ඊට අනතුරුව මේ සිතට අනුරූපව ඔබට මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝක හයින් එකක මෙන්න මේ කියපු පළවෙනි විපාක සිත උපදිනව මොකක්ද ඒක සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික විපාක සිත එතකොට අර කුසලය සිතට අනුරූපවම උපදින නිසා තමයි විපාක පැත්තෙත් ඒ නමම සඳහන් කරලා තියෙනවා. ඒ කුසලයට අනුරූපව උපදින නිසා. එතකොට මේ විපාක සිතත් ත්‍රි හේතුකයි. හොඳට ඒ හිතේ විපාක සිතේ ඥාණය තියෙනවා. ඒකට කියනවා උපතින්ම නුවණ තියන අය, ಜಾති ප්‍රඥාවයි. එතකොට ඒ උපතින්ම නුවණ ඇති අයට විතරයි මාර්ගඵල ලබන්න පුළුවන් ධ්‍යාන උපදවා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ ඥාන සම්පයුක්ත සිත් වලින් ප්‍රතිසන්දුගත්තු අයට තමයි. එතකොට අන්න ඒ විදිහට <clears throat> මේ විපාක සිත් අර විදිහමයි නමුත් වෙනස තියෙන්නේ මේවා අපි උත්සාහයෙන් ඇති කරගන්න දේවල් නෙවෙයි ඉහත සඳහන් කළපු ආකාරයේ කුසල කර්ම නිසා ඒ වගේ බලයෙන් උපදින සිත් කොටසක් කියන එක ඒවට අනුරූපව ඇතිවෙන. අපි දෙවන හිත ගත්තොත් සෝමනස්සාගත ඥාන සම්පයුත්ව සසංකාරික හිත. යම් කිසි කෙනෙක් කුසලයක් කරා අපි කියමුකෝ සීල් රකින්න සීල් ගත්තු සීලයක්. එහෙම නැත්නම් දන් දීමක් හෝ ධර්ම ශ්‍රවණයක් තව කෙනෙකුගේ උත්සාහය නිසා එහෙම සිතක් කෙනෙක් උපදවා ගත්තා. ඒක මරණාසන්න මොහොතේ සිහි වෙනවා. හැබැයි එයා තනියම උපදවාගත්තු එකක් නෙවෙයි. තව කෙනෙක් කියපු නිසා කරපු නිසා ඒකට අනුරූපව තමයි දෙවනි සිත උපදින්නේ. හැබැයි කරනකොට ඥානය ඇතුව කරා. හැබැයි කරේ එයා තව කෙනෙක් කියපු නිසා. ඒ නිසා අර හිතට වඩා ප්‍රබලභාවයෙන් අඩුයි විපාක දෙනකොට ආනිසංස අඩුයි. ඒ නිසා තමයි අපි කුසලයක් අවස්ථාවක් ලැබෙනකොට ඒකට විරුද්ධ අදහස් එන්න නොදී ඒක ඒ අවස්ථාවෙම කරන්න ඕනේ. පස්සේ අපි පහු කරන්න කරන්න මේකට එක එක අදහස් ඇතුළට එනවා. එතකොට ඒ විදිහට අර මුලින් සඳහන් කරපු ආකාරයට තමයි මේ විපාක සිට් එකක් ලැබෙන්නේ. තව එකක් අපි ගත්තොත් අපි මේ උපේක්ෂා පැත්තෙන් අපි කියමුකෝ හයවෙනි සිත උපේක්ෂා සාගත ඥාන සංපයුක්ත සසංකාරක හිත. එහෙම නැත්නම් තව එකක් ඒක උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සිතක් අසංකාරක හිත. ඒ කියන්නේ ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට මේ මොහොතේ ඔබ ඒ බණ ඇහුවා. නමුත් නුවණින් නෙවෙයි. කොහේකින් අහගෙන හිටියා. ඒ නිසා සතුටක් තිබුණෙත් නැහැ කරුණ තේරෙච්චි නැති නිසා. අභිධර්මයේ කියන්නේ ඒ නිසා එච්චර සතුටක් තිබෙත් නැහැ. ඉතින් කරුණ තේරුණෙත් නැහැ ඥාන විප්‍රයුක්තයි. හැබැයි මේ මම මේ උනන්දු කරවන නිසා තමයි ඇහුවේ. ඒ නිසා සසංකාරයයි. ඒ කියන්නේ දේශකයන් වහන්සේ හාමුදුරුවෝ මේ මූණ දිහා බලානින්ද ඉඳ මේක ටිකක් අහන්න ඕනේ වෙන යොමු කරන්නත් බෑනේ කියලා ඒ විදිහට මේ තව උපකාරයක් නිසා තමයි උපදවාගත්තේ. එතකොට අන්න ඒකේ ඥානයේදිලා නැහැ උපේක්ෂා සහගතයි උත්සාහයකින් ඇති කරගන්න. ඉතින් දුර්වල හිතක්. ඒකට අනුරූපව තමයි උපදින්නේ මෙන්න මේ කියපු හත්වෙනි හිත. උපේක්ෂා සහගත ඥාන නැ මේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික හිත අසංකාරික හිත අන්න ඒ විදිහට අර සිත් වලට අනුරූපව ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ගෙදර ගිහිල්ලා ටිකක් මේක ටිකක් ගලප ගලප තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එතකොට මේකේ කිය යුතු තව විශේෂ කාරණාවක් තියෙනවා. ඒක අපේ ජීවිතයට බලපාන එකක්. මේ හේතු සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ හේතු යෙදিলা කුසල් කරනකොට ත්‍රි හේතුක සිත් වි හේතුක සිත් කියලා අපි කොටස් දෙකක් ගැන කතා කරානේ අන්න ඒ සිත් දෙකේ ත්‍රි හේතුක පැත්තේ තියෙනවා කොටස් දෙකක් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඕමක දිහේතුක පැත්තෙත් තියෙනවා දිහේතුක උත්කුෂ්ඨ හා දිහේතුක ඕමක කියලා මේ හේතු ටික නැවත කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඔක්කොම හතරක් වෙනවා. දිහේතුක තිහේතුක වශයෙන්. එතකොට මේ ත්‍රි හේතුක උත්කුෂ්ඨ කුසලයක් කියලා කියන්නේ ඊටමත් සතුටින් ප්‍රබල ඥානයකින් යුක්තව ප්‍රබල ඥානයකින් යුක්තව එයාට අවස්ථාව ආපු ගමන් ඒ සැනින්ම යා කරනවා. ඒකේ කිසිම පස්සට ඇදීමක් නැහැ. නැවත දෙපාරක් හිතුවේ නැහැ. අවස්ථාව ලද ගමන්ම කරා පස්සේ වෙන එක ගැන යා බැලුවේ නැහැ. අන්න එතකොට ප්‍රබල ඥානයක් කෙවිලා ඇතිවන සිතක්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඔබට කෙනෙක් බණිනකොට තමන් ඒ පිළිබඳ ලොකු නුවණකින් ඉන්නවා ඒ අරමුණේ කිසිම විටක Tamanට ද්වේෂසිතක් ඇති නොවේවා කියලා ප්‍රබල හිතකින් ඉන්නවා. සමහර කෙනෙක් දිගින් දිගට බයින්න බයින්න සමහර විට අන්නර ප්‍රබලභාවය නැති වෙලා ඇතුළතින් ටික ටික දේශය උපදින්න පුළුවන්කම තියෙනවා. මොකද සමහර විට හිතනවා මේ ඉවසන්න ඉවසන්න මේ මිනිස්සයා බනිනවනේ කියලා ටිකක් බනින්න ඕනේ කියලා හරි හිතෙනවා. එතකොටම අන්න ඥානය ගැලවිලා යනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ විනාශ කරත් තමන්ගේ හිත කෙලසා ගන්නවා නම් එයා ධර්මයේ තුල ඉන්න කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. අන්න ඒ නිසා මේ ප්‍රබල ඥානයෙන් යුක්තව උපද්දවා ගන්න සිත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ කුසලයක් කරනකොට ඒක සකසා හොඳින් ඒ ಗುಣ දැනගෙන විපාක දැනගෙන පොඩි දෙයක් වෙන්න පුළුවන් ඊටමත් උසස් අයුරින් කරන්න අපි කල්පනා කරගන්න ඕනේ. නිකන් ඔහි කරන්න ගියොත් ඒකේ විපාකය අපටමයි එන්නේ. ඉතින් ඒ නිසා සමහර අය සුළු දේ පවා කරලා උදාාර කුසල් ඇති කරගන්නවා. සමහර අය බොහෝ දේ කරත් සුළු විපාක තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක ඇයි කුසල් කරලා නුපුරුදු බව ඥානය නැතිකම සමහර විට කුසලයක් කරාට ඒක එච්චර සලකන්නේ නැහැ. තව කෙනෙක් පිනක් කරලා ඒක පින අනුමෝදන් කරනවා. නමුත් එයා ඒක සකසා අනුමෝදන් වෙන්නේ නැහැ. සමහර නුවණැති අය ඉන්නවා පින කරපු කෙනාට වැඩි උසස් ලෙස පින අනුමෝදන් වෙනවා. එයා හොඳට ඥානය තියෙන කෙනෙක්. අන්න ඒ වගේ මේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨභාවය කියන එක අපේ ජීවිතයට ඉතාමත් වැදගත්. ඒ නිසා අපි නිතර පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල් කරන්න. ඒ නිසා සමහර විට අපේ මේ මෝඩකම නිසා අර මෝඩ අය හමු වෙනකොට ප්‍රතිග්‍රහක අයගේ අගුණ දකින්නකොට එහෙම තමන්ගේ ඥානෙ දුර්වල කරගන්නවා. අන්න ඒ නිසා හැම වෙලාවෙම සංගයා අරමුණු කරගෙන කුසල් කරනකොට එයාගේ හිත දුර්වල වෙන්නේ නැහැ. පුද්ගල භාවයෙන් කුසල් කරාම තමයි ඒ ඒ පුද්ගලයාගේ තියෙන සීලේ හෝ ගුණේ අඩු වැඩි වීම අනුව පු탁ජන අයගේ හිත දුර්වල වෙනවා. ඒ නිසා මේ ඥාන සංපයුක්ත උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසලයකින් විපාක දෙනකොට එයාට ත්‍රි හේතුක විපාකයක්මයි ගෙනෙන්නේ. හැබැයි කෙනෙක් ත්‍රි හේතුක කුසලයක් කරනවා එයාගේ ඥානය දුර්වලයි. ඒ කියන්නේ ත්‍රි හේතුක ඕමක කුසලය. ඕමක කුසලය. ඒකින් ප්‍රතිසන්දි දෙනකොට එයාට දෙන්නේ ද්වි හේතුක විපාකයක්. අන්න ඒක තමයි එතන තියෙන වෙනස දැනගත යුතු එක. ඒ කියන්නේ ත්‍රි හේතුක ඒ කියන්නේ දුර්වල ඥානයකින් කුසලයක් කරනවා. හැබැයි ඥානෙ තිබුණා ත්‍රි හේතුකයි. නමුත් දුර්වලයි. ඒක හොඳට සකසා නෙවෙයි කරේ. ඒ නිසා මරණාසන්න මොහොතේ ඒක සිහිවුනොත් එයාට ඥානය දුර්වල නිසා ප්‍රතිසන්දියක් ත්‍රි හේතුක කරන්න බැහැ. එතකොට ඇති වෙන්නේ ත්‍රි හේතුක කුසලයක්. එතකොට බිහේතුක කුසලයෙන් උප්පත්ති ලබනකොට සමහර එයාගේ ජීවිතයේ සමහර විට උපදි සම්පත්තිය විකෘති වෙලා ඒ විදිහට තමයි උපදින්නේ. සමහර විට එයාට විපාක වශයෙන් භවභෝග සම්පත් නැහැ. අසරණ දුකී දුප්පත් තැන්වල තමයි උපදවන්නේ. දුකසේ තමයි ආහාර පාන හොයාගන්නේ. ආහාර පාන ලැබෙනවා. ඒත් උසස් ආහාර පාන ලැබෙන්නේ නැහැ. දුක්ඛසේ ජීවිකා වෘතිය කරන්නේ. අන්න ඒ තමයි දුර්වල කුසලයකින් විපාක ගෙනත් වෙනකොට. ඊළඟට දිහේතුක කුසල. ඒකෙත් තියෙනවා දිහේතුක උත්කෘෂ්ඨ දිහේතුක ඕමක කියලා. එතකොට යම් කිසි කෙනෙක් ඥානය නැති වුණත් බොහෝම සතුටින් කුසල් කරනවා. හැබැයි එයා මේ කර්මයේ විපාකය පිළිබඳව එහෙම හිතක් එයාගේ නැහැ. නමුත් ඒ කරන දේ සතුටින් කරනවා. ඒ වගේම එයා කරේ තව කෙනෙක්ගේ උත්සාහයෙන් නෙවෙයි. Tamanටම හිතිලා කරේ. අසංකාරිකයි. ඒ නිසා ඒකට කියනවා ද්විහේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා. එතකොට ද්විහේතුක උත්කෘෂ්ඨ කුසලයක් කරලා ඒක මරණාසන්න මොහොතේ සිහි වුණොත් එහාට දිහේතුකම විපාකයක් ලැබෙනවා. ඊළඟට ඇතම් කෙනෙක් ඥානයේ යෙදිලානේ දිහේතුක කුසලයක් සතුටු සිතින් හෝ උපේක්ෂා සිතින් සසංකාරික හෝ අසංකාරික බවින් එයා කරන්නේ දුර්වලයි එක්කොම. ඒ නිසා ඒක ද්වි හේතුක ඕමක දුර්වල කුසලයක්. ඒකෙන් විපාක දෙන්නේ කාම සුගතියේ අහේතුක උප්පත්තියක් තමයි ගෙනත්තේ. අන්න ඒ නිසා අපි කුසල් කරනකොට ඔහේ නොසලකා කිරීම තුළ අර මේ විදිහේ ඒ කියන්නේ මේ ත්‍රි හේතුක ඕමක කුසල් උපදින්න පුළුවන්. බැරි වෙලාවත් ඒක සියුමුත් එයාට අහේතුක උප්පත්තියක් උපදින. මොනවද අහේතුක උප්පත්තිය? හ්ම් කොහොමද අපි තෝරාගන්නේ හේතුක උප්පත්තිය? ආව ಜಾති අන්ධ ಜಾති බීරි ඒ වගේම තව ඉතින් පොර වෙලා අතපය හරියට පිහිටන්නේ නැතුව විකාර වෙලා උපදින්නේ. ඒ වගේම හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඒ වගේම ඊටාම දිලිනුව දුප්පත් තැන්වල තමයි උපදින්නේ. ඒ විදිහට මේ අහේතු සුගති අහේතුක හැටියට උපදිනවා. මේ හිත දිහේතුක කෝමක සිතකින් ප්‍රතිසන්දි දෙන්නේ අර අහේතුක සම්තීරණ සිතින්. කුසල විපාක හේතුක සම්තීරණ සිතක් ගැන අපි කතා කරා. ඒකෙන් තමයි ප්‍රතිසන්දි විපාක සකස් කරලා දෙන්නේ. අන්න එතකොට ඒකේ වැදගත් එතන අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ කුසලයක් කරනකොට උසස් ලෙස කරන්න එහෙම නැති වුණොත් විපාකයත් ඒ විදියට වෙනස් වෙනවා ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ කාමාවචර මහා ක්‍රියාසිත අට පිළිබඳව කාමාවචර ක්‍රියාසිත අට පිළිබඳව ඒ සිත් අඩත් ඔබ බැලුවාම තේරෙනවා මුලින් කතා කරපු සිත් අටමයි තියෙන්නේ සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික කියලා අර සිත් අටමයි එතකොට මේ සිත් සුත් ත්‍රි හේතුක දි හේතුක වශයෙන් තියෙනවා හැබැයි මේ සිත් ක්‍රියා සිත් අපි ඉස්සල්ලා කතා කරා ක්‍රියාසිට කියන්නේ මොනවද කියලා. කුසලොත් නොවන අකුසලොත් නොවන ක්‍රියා මාත්‍රයක් පමණක් සිද්ධ කරන සිත් ක්‍රියාසිට ඇටියෙ. එතකොට මුලින් කතා කරපු අහේතුක ක්‍රියාසිට දෙකක් පුතග්ජනයන්ටත් උපදිනවා. හැබැයි මේ සහේතුක ක්‍රියාසිට මේවා උපදින කාටද? රහතන් වහන්සේලාට පමණමයි. අනාගාමි හෝ සෝවාන් සකදාගාමි පොතක්ජන කිසිවෙකුට මේ එකදු සිතක් උපදින්නේ නෑ මේ උපදින්නේ කෙලෙස් සහමුලින්ම දුරු කරපු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පමණයි මේ සිත් උපදින්නේ. එතකොට මේ සිත් රහතන් වහන්සේලාට උපදින්න හේතුව තමයි උන්වහන්සේලා සියලු කුසල අකුසලයන් සම්පූර්ණයෙන්ම හේතුගාතයෙන්ම නසලා තියෙන්නේ. නමුත් එදිනදා ජීවිතයේදී ඔබට රහතන් වහන්සේ නමක් හඳුනාගන්න බෑ. පින්නපාත යනවා, බණ කියනවා, සිවුරු පොරනවා, සිවුරු හොදනවා, පිළිවෙත් කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. මේ අනිත් අය කරනවා වගේම කටයුතු කරනවා. රහතන් වහන්සේ නමක් නුවණින් හැර ක්‍රියාවන්ගෙන් හඳුනාගන්න බෑ. එතකොට ඒ රහතන් වහන්සේ සිදු කරන හැම ක්‍රියාවකටම සිත් උපදවනවා. දැන් පොතක්ජනාය යම් යම් දෙයක් කරනවා නම් ගමනක් බිමනක් යනකොට කෑම බීම කනකොට රැකී ආරක්ෂා ආදී මේ කටයුතු කරනකොට කය සොලවලා වචන මිඩංගු කරලා යම් දෙයක් කරනවා නම් පෘථග්ජායට උපදින්නේ එක්කෝ කුසල් සිත් එහෙම නැත්නම් අකුසල් සිත්. ඔය දෙකෙන් තොරව උපදින්නේ නැහැ. ඔබ මේ අත එසවීම කියීම කරනවා නම් ඒ අපට උපදින්නේ එක්ක කුසල් එහෙම නැත්නම් අකුසල්. රහතන් වහන්සේත් මේ අතය සේම කරනවා. ඒක සිද්ධ කරන්නේ මෙන්න මේ ක්‍රියාසින් තුළින්. ඒ නිසා රහතන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරනකොට ඒ වගේම දැන් රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. රහතන් වහන්සේලා ඇතැම් අයට බණ කියලා තියෙනවා. අන්න එතකොට මේ ධර්ම කරුණු තේරෙනකොට උන්වහන්සේලාගෙත් හිත් සෝමනස්ස සාගතයි. නේද? සතුටින් කරන්නේ. ඒ ඥානෙ ඇතුව කරනවා. ඥාන සංපයුක්ත කරනවා. සමහර විට ඒක අසංකාරිකව තමන් උත්සාහයෙන් තොරව කරනවා. ඉතින් මේ ඒ විදිහට ඉතින් මේ දිනක් බුදුරජාණන් වහන්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ මුණ ගැහුණන් පස්සේ සම්මම් හම්බුණන් පස්සේ කාසෝ මහරහතන් වහන්සේ ඉතින් එහෙම ධර්ම දේශනා කරන්න යන්නේ නැහැ දුතාංගධාරය හුදකලා වණේ තමයි වැඩේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරා කාසික ඔබ භික්ෂූන්ට බණ කියන්න සබ්‍රක්‍මචාරින් වහන්සේලාට අනුග්‍රහ කරන්න කියලා. නමුත් උන්වහන්සේ කියනවා ස්වාමීනි භික්ෂූන් මේ කල බොහෝම කෙලෙස් සහිතයි. එහෙම කරන්න මට හිතෙන්නේ නැහැ දුර්වචයි කීකරු නැහැ කියලා. ඉතින් අන්න ඒ අවස්ථාවල උන්වහන්සේලාට ඒවා කෙරේ ටිකක් අකම අකමැති බව උපදිනවා. ඒක දේශය නෙවෙයි. නමුත් තව කෙනෙක් උත්සාහවත් කරවල කරලා උපදවා ගන්න. ඒ විදිහට සසංකාරික සංකාරයේ රහතන් වහන්සේලාට උපදින. ඥාන විප්‍රයුක්ත සිත් සසර පුරුදු නිසා උපදින්න පුළුවන්. කොහොමද ඒක? ඇතැම් රහතන් වහන්සේලා අර කිව්වේ මේ වඳුරු යෝනියේ ඉපදිච්චි දීර්ඝ කාලයක ඉපදිච්ච ස්වාමීන් වහන්සේ නමක් අර වලවල් වලින් එහෙම පැන පැන ගියා කියලා කියන්නේ නේද? අන්න සමහර ස්වාමීන් වහන්සේ නමක් මේ දානේ වළඳලා වමාරලා ආපහු ආහාරයට ගන්නවලු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුව ආත්ම 500ක් එක දිගට ගව යෝනියේ ඉපදිච්ච කෙනෙක් කියලා. ඒ වගේම තව ස්වාමීන් වහන්සේ නමක් අර වසලවාදයේ කතා කරේ අන්න ඒ වගේ තරහකින් අමනාපයකින් නෙවෙයි පුරුද්දට වගේ කරනවා. අන්න ඒ බඳු අයට ඥාන විප්පයුක්ත සිත් රහතන් වහන්සේලාටත් උපදිනවා. ඒ විදිහට ඥාන සංපයුක්තව ඥාන විප්පයුක්තව සිත් උපදින්න පුළුවන්. අපි ඊළඟ සැරේ තව ටිකක් අපි මේ කාමාවචර ක්‍රියාසිත පිළිබඳව තව චුට්ටක් මම කතා කරන්නම්. දැනට මේ සිත් විශේෂ තියෙන ඔච්චරයි මේකේ ත්‍රි හේතුක දි හේතුක බව තියෙනවා ඥාන විප්පයුක්ත සිත් දි හේතුකයි ඥාන සම්පයුක්ත සිත් ත්‍රි හේතුකයි එතකොට මේවා කුසල් හෝ අකුසල් වශයෙන් උපදින දේවල් නෙවෙයි මේවා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා බණ කියනකොට පිණ්ඩපාත ආදී කටයුතු කරනකොට උපදවන සිත් එච්චරයි මේකේ වෙනස මේ වගේ විපාක ඉපදීමේ ශක්තියක් හෝ මේ වගේ කර්ම ශක්තියක් හෝ නැහැ එතකොට ඒකේ අපිට තව චුට්ටක් ඒ සිත් උපදින හැටි පිළිබඳව හා ක්‍රියාසිත පිළිබඳව තව ටිකක් මම ඊළඟ වාරයේදී ආපහු සිහිපත් කිරීම වශයෙන් කතා කරනවා. දැනට මෙතෙක් කරපු දේවල් තුල මොන හරි ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. නැත්නම් අපේ සාකච්ඡාව අවසන් කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා ගෝමාරු කර ගැනීම ධර්මයේ රස කර ගැනීම මෙතන ගිලම්පස බුද්ධ පූජා පැවැත්වීමෙන් ජනිත වූ කුසලයොත් ඒ වගේම අපිට මේ අද විශේෂයෙන් මේ පසුගිය දවස්වල කරපු දේශනා CD වශයෙන් ගහලා මේ පින්වතුන්ට බෙදලා ධර්ම දානයක් සකස් කරලා දුන්නා. ඒ වගේම ඉගෙන ගැනීමේ පහසුව සඳහා අත්පත්‍රිකා ටිකක් සකස් කරලා. ඉතින් ඒ නිසා ඒ උදාාර ධර්ම දානීය කුසලය මේ මොහොතේ ගිලම්පස වන්දනාමාන කිරීමෙන් පන්සිල් ගැනීමෙන් ධර්ම දේශනා කිරීමෙන් අත් වූ සියලු කුසලයෝත් ඔබ සුරකින් අල්පේ සාකේ මහේ සාක සම්මා දිට්ඨික දිවරාජ මණ්ඩලය අනුමෝදන් වේවා දිවේශුර වර්ධනය කරගෙන සම්බුද්ධ ශාසනයත් අප සැම සුරක දෙවියන්ද නිවනින් සැනසෙත්වා කියලා සාදු ඒ වගේම මියගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. දුක් ස්ථානයක නැත්නම් දුකින් මිදේවා සැපවත් ඥාතීන්ද නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් මූලික වෙලා අපිට අවවාදන් ශාසනා දීලා මේක ඔබට මේ විදිහට කරගෙන යන්න අපිට උදව් උපකාර කරපු ගංගොඩවිල මුදිත මනෝ ස්වාමීන් වහන්සේ වහන්සේටත් සහභාගී වෙච්ච හැම දෙනාටම මේ පින්වතුන්ටත් සියලු දෙනාටම මේ උතුම් කුසල බලයෙන් ධර්ම ඥානීය දියුණු කරගෙන සත්පුරුෂෝ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා සුවසේ සංසාර දුකින් නිදහස් වෙන්න මේ උදාර පින් උතුම් පාරමිතාවක් වේවා නිවන් පිණසම වේවා කියලා සාදු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාද සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සුඛ